අවසරයි ගෞරවණීය මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඊයේ පෙරද වගේම ධර්ම සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉඩ වේදා කාල වේලා ලැබෙන පරිදි අනිකුත් ප්‍රශ්න වලට ඉඩ තියලා අපි ඉල්ලා හිටමු මනුජගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමින් වහන්සේ තෝරාගත් ලිඛිත ප්‍රශ්න පහක් තිබෙනවා පළවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදුණෙමි. වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. වම් පාදයේ බිම තබන විට එය පොළවට ස්පර්ශ වන අයුරු විලුඹ පතුල ඇඟිලි ආදී ලෙස වෙන්වෙන්ව දුටුවෙමි. එම පොළවට ස්පර්ශ වන ස්ථාන තද ගතියක්ද සීතල ගතියක්ද දැනුනි. දකුණු පාදයේ එසේ බලමින් සක්මනේ යෙදුණෙමි. හිත පිට ගිය අවස්ථා කලාතුරකින් සිදුවුවද එය වහා වැටහි නැවත පෙර පරිදිම සක්මනේ යෙදුණෙමි. පැයකට ආසන්න කාලයක් මෙසේ සිදු කරද්දී වර එක পায় පැටලුණ අවස්ථාද තිබුණි. ආරම්භක අවස්ථාවට වඩා ඊට අඩු වේගයකින් ඒ අවස්ථාවේ සක්මන සිදුවිය. දැස් පියවීමට ආසන්න බවක් දැනුනි. දැස් පියාගෙනද අරමුණේ සිටිමින් සක්මන් කළ හැකි විය. එහෙත් වරින් වර මුහුණේ තනින් තන ඇස වටා සහ නාසය ආසන්නයේ තනින් තන කැසීමට අවශ්‍ය වූද මම අරමුණේම සිටියෙමි. ටික වේලාවකින් එම අවශ්‍යතා තුනී වී ගොස් අඩ නින්දකට පිවිසියාක් මෙන් දැනුණද පෙර පරිදිම සක්මනේ යෙදුණෙමි. එහෙත් මම අරමුණේ සිටිමින් සක්මනේ යෙදෙන බව පාද වැලි මත ස්පර්ශ වීමෙන් දැනගතිමි. ගරු ස්වාමින් වහන්සේ මගේ සක්මන් භාවනාව වෙනදාට වඩා හොඳින් සිදු වූයයි මට සතුටක් ඇතිවිය. මා නිවරදිදයි පහදා දෙනමින් ඊටම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදු නිරෝගී සුවය ලැබේවා. ඔය ඇත්තටම භාවනා කරන එකනට තමයි ඉස්සල්ලාම තීරෙන්නේ සතිය පිහිටියද තබන තමන අරමුණට මුහුණ දෙනවද අස්පන අපිට තියනවද කියන එක තේරෙනවා. ලියන ක්‍රමයට අහගෙන ඉන්න එකටත් තේරෙනවා. ඒ ලියන කෙනා අත්දැකීමට බරව ලියනවනම් ප්‍රත්‍යක්ෂයට බරව ලියනවනම් රචනය අහගෙන ඉන්නකොටත් තේරෙනවා මේක හිතලුවක් නෙවෙයි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි වෙච්ච දෙයක් කියලා. එතකොට මේ sannivedanayak හුවමාරුව සිද්ධ වෙනවා. ඉතින් මේක පිළිබඳව මේක පටන් ගන්නමක් හොඳ පටන් ගන්නමක් සාමයකට පොඩි අත්උදව්වක් දෙනවා නම් කම්පටාන සුද්ධ කළ දෙනවා නම් අපි පය තියෙන වෙලාවට විලුඹ දැනෙනවා ස්පර්ශ වෙනවා අපි ඒක තදගතියක් කියලා කියන්න උනන්දු වෙනවා නම් අපිට ලාභයක් ලැබෙනවා මේක ලියවිලක් තියෙනවා මේ විලුඹේ තදගතිය දැනෙනවා නම් මතක තියාගන්න පොළොව මෙලෙක් නිසායි විලුඹ තදගතිය දැනෙන්නේ එහෙම නැත්නම් අපිට කියන්නවා පොළොව තදයි විලුඹ මෙලෙකයි කියලා මේ විදිහට අපිට ස්පර්ශ දෙකක ගැටුමකදී දෙකේ තියෙන විරුද්ධාර්ථ පද දෙකක් ඒ දෙක ගැටෙනකොට තමයි ගැටුම කියලා කියන්නේ. නැත්නම් ස්පර්ශය කියලා කියන්නේ. සමානාර්ථ දෙකක් ගැටුණට ඒකට ස්පර්ශය කියලා කියන්නේත් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට වලලු කරෙන් පල්ලෙහා කොටස වලලු කරේ උඩ කොටස ගැටෙනවා. ඒක අපි ස්පර්ශයක් විදිහට ගණන් ගන්නෑ. මොකද දෙකේම මස් තියෙන, දෙකේම ලේ තියෙන, දෙකේම ඇට තියෙන්නේ. ඒ දෙක ස්පර්ශයක් කියලා ගන්නෑ. අර පොළවේ වදිනකොට පොළොව තදනම් කකුල මෙලකයි. කකුල තදනම් පොළොව මෙලකයි. උදාහරණයක් වශයෙන් තුනි වැල්ල කැවිදිනකොට අපිට පොළොව තද නිසි පොළොව මෙලක නිසා ඒකේ රා බහිනවා. කකුල වැල්ලේ රා බහිනවා. සිමෙන්ති පොළොවේ යනකොට සිමෙන්ති වෙනස් වෙන්නේ කකුල ඒකට පැතිරිලා බදා ගන්න. ඒ ඔක්කොගෙදිම ඒ මු르දු සුමුතු ගතිය, තද ගොරෝසු ගතිය, ඒ ඔක්කොම එකක් අල්ලගත්ත ගමන් අනිතිවට විවිධ විදිහට පැතර පැතර බලන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි වාර්තා කරනවා නම් මට මේ කකුල තියෙන කොට දැනුණා කියලා කියන්නේ නැතුව දැනුනේ තත ගතිය කියලා එයාට පොඩි ණය විපස්සනාකින් කියලා දෙන්න පුළුවන් කකුල තද දැනෙන්නේ පොළොව ඒ වෙලාවේ මෙලෙක් නිසා කකුල මෙලෙක් දැනෙන්නේ පොළොව තද නිසා පොළොව සීතල දැනෙනවා කකුල රස්නියයි කකුල රස් සීතල දැනෙනවා පොළොව සීතලයි රස්නියයි මෙන්න මේ දෙක අතර ධාතු ගුණ දෙකක ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක ගැටුමක් තමයි හැම වෙලාවෙම ජීවත් වෙනවා කියන්නේ ආනේකේ හිත තියාගෙන ඉන්නවනේ හොඳටම සතිය තියෙනවා. අපි ධාතු මනසිකාර කියන භාෂාවට පුරුදු වෙනවා. කිසිම දෙයක් අපිට ලෝකේ විස්තර කරන්න බෑ ධාතු මනසිකාරය නැතුව. තද ගතිය, මෙලෙක් ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය, හැල්ලු ගතිය, බර ගතිය, පැකිලෙන ගතිය, තද මේ පිඩු කරන ගතිය ආදි වශයෙන් මේ ධර්ම වලින් හරහා තමයි අපි මුළු ජීවිතේම කතා කරන්නේ. නමුත් අපි මේක මේ මගේ পায় මගේ කකුල මගේ ඊඩම කියන්න ගිය ගමන් ඕක නිකන් පල්පල් හැරි බාටපත් වෙනවා. යම් වෙලාවක සිදුවෙන සංසිද්ධිය ධාතු මනසිකාට දාලා කතා කරුවා නම් ඒක තමයි බුදුහාමුදුරන්ගේ භාෂාව. ඒ තමයි ආර්යයන් වහන්සේලගේ භාෂාව. මේකට දේව භාෂාව කියලාත් කියනවා. විශ්වගත භාෂාවක්. ධාතු මනසිකාරයේට જાතිය කාගමක් මොකක්වත් නැහැ. ඉතින් ඔය කමඨානට හිත ගිහිල්ලා ඒක වාර්තා කෙරුවට පස්සේ හදලා දෙන්න පුළුවන් එයාට ඉදිරි ගමනක් විදියට බලන්න දැන් තද ගතිය දැනුණා ඒ මෙලෙක් දෙක හැප්පිච්ච නිසා තමයි. සිසිලසක් දැනුණා නම් තමගේ අකුල උණුසුම් නිසා තමයි. මෙන්න මේක බලන්න ගියාට පස්සේ තේරෙනවා ඒකේ තියෙන තද ගතියයි මේකේ තියෙන මෙලෙක් ගතියයි දෙකම එකක්වත් ඒගොල්ලෝ මේ පණ තියෙන කෙනෙක්ගෙද තියෙන්නේ පණ නැති කෙනෙක්ගෙද කියලා ඒව දන්නේ නැහැ. ඒ ධාතු එකක්වත් දන්නේ නැහැ මම මේ ක්‍රියාත්මක වෙන්නේ පණ ඇති කෙනෙක්ගේ කකුලේද පොළොවේද දන්නේ නැහැ. ඉතින් මේක එකක් මම කියා ගන්නවා එකක් මම නෙවෙයි කියාගත්ත ගම ඉතින් ආතතිය එනවා ඉතින් රණ්ඩු වෙනවා. ධාතු මනසිකාට කිය ගමන් තේරෙනවා ඒ ධාතුන් දන්නේ නැහැ මේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද කියලා. ඉතින් එහෙව් ධාතුන් ටිකක් අපි බාර අරගෙන මනාපමනාප පහල කරපු ගමන් අපේ හිත සංස්කරණය කළා වෙනවා චේතනා පහල කරා වෙනවා කර්ම රැස් වෙනවා. ධාතු වශයෙන් බලලා ධාතු වශයෙන් ප්‍රකාශ කරන්න පුරුදු වෙනවා නම් රැස් වෙන තියෙන කර්ම නූපන්න අකුසල් නොයිපදවාම ගමන ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඒක අතිරේක ලාභයට අතිරේක කාරණාවකට මම මතක් කරන්නේ යන විදිය හොඳයි අර විදියට තව තවත් ඥාණි පැතිරෙන විදියට ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ ආශ්වාස ප්‍රශ්වාසයේදී හුස්ම රැල්ල නාසයේ ඇතුළත කුහරේ වැදීම දැනීම නිසා එහි සිත පැවැත්වීමට හැකිය. භාවනාව පටන්ගෙන ටික වේලාවක් යන විට ආශ්වාස ප්‍රශ්වාස චක්‍ර දෙකක් අතරතුර එනම් ආශ්වාසයක් වී එය ප්‍රශ්වාස වී නැවත ආශ්වාසයක් පටන් ගැනීමට පෙර පවතින කාලය තුල හදවතේ ගැස්ම දැනෙන්නට පටන් ගනී. නමුත් නැවත වහාම ආශ්වාසය පටන් ගන්නා විට සිත එම ආශ්වාසයේ පැවැත්වීමට හැකිය. ඒ අනුව ආශ්වාස ප්‍රශ්වාසයක් හද ගැස්ම දැනීමක් නැවත ආශ්වාස ප්‍රශ්වාසයක් ආදී වශයෙන් දිගින් දිගටම පුනරාවර්තනය වෙමින් සිදුවනු දැනේ. හද ගැස්ම දැනීම නිසා ආශ්වාස ප්‍රශ්වාස දැනීම අගහැරී යාමට ඉඩ නොදී සිත ආස්වාස ප්‍රශ්වාස යෙහි පවත්වා ගැනීමට හැකිය. මේ తත්වයේ වරදක් ඇද්දැයි අනුකම්පාවෙන් වදාරන සේක්වා ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මේකට අපි නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මීටර් 400 දුවනවා අපි එකතරම් කරුවෙක් ඊට පස්සේ කඩ කඩ මීටර් 100 100 දුවනවා රිලේ රේස් එකේදී ඒකට මොකද්ද සිංහල නමක් තියෙනවා රිලි රේස් එකට සිංහලෙන් කියන්නේ මොකද්ද? කඩ කඩ දිවීමද මොකක්ද? සහාය. සහාය දිවීම. ඒ සහාය දිවීමේදී කට්ටියගේ ජය පරාජයේ ලීඩ් එක තීන්දුව වෙන්නේ බැටන් එකේ. ඒ නිසා එක්කෙනෙක් ගිහලා එයා බැටන් එක අනිත් එක්කනට මාරු කරනවා. ලී කැලේ ඊගාව එක්කන ඊකාට මාරු කරනවා. ඒතකොට මේ මාරු කරන වෙලාවේදී මෙයාගේ වේගය අඩු වෙනවා, අරයාගේ වේගය වැඩි වෙනවා, අතින් අතට මාරු වෙනවා. මේක ගමනට බාධාවක් තමයි. නමුත් ඒ තරගය හැටි එහෙම තමයි. ඒ නිසා ආස්වාසි දිගේ යන සතිය ප්‍රසවාසයට මාරු කරනවා. ප්‍රසවාසය දිගේ යන ආස්වාසයට මාරු කරනවා. ප්‍රසවාසයල ආස්වාසයට පොඩ්ඩක් දිග වැඩි. හිස්තන වැඩි. ආස්වාසන ප්‍රසවාසයට එච්චර ලොකු ඉඩක් නැහැ. ඉතින් ඒක නිසා ඒක බලන්න ගියාම පේනවා මේක මේ මීටර 400 තනිකඩ දුවන එකක් නෙවෙයි මෙතන තියෙන සහය දීවීමක් තියෙන්නේ. මේ සතිය එක එකනා එක එකනා අතින් අතට මාරු කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකාකාරව පවතින සතියක් නම් මේක දැකපු ගමන් බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. නමුත් මේකට ලෑස්තිලා ගිය කෙනෙක් නම් පේනවා අඩේ බැලින්නම් මේක මේ මීටර 400 දුවන එකක් නෙවෙයි මෙතන තියෙන්නේ මේක සහය දෙවීමක් තියෙන කියලා දන්නවනම් අනික් කට්ටියට ඉස්සෙල්ලා Tamanට දින ජය ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙක් කල හිතාන හිටපු හැම දෙයක්ම කඩ කඩ වැඩක් තියෙනවා. කිසිම ක්‍රියාවක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ක්‍රියාවලියක් තියෙන. මේ ක්‍රියාවලිය වල ජවනිකා රාශියක් තියෙන. ඒ ජවනිකා දෙකක් අතර අනිවාර්යයෙන්ම හිතසක් තියෙන. ඒක නොදකින්න තමයි සාමාන්‍ය ජීවිතය අපි ගත කරන්නේ. බුදුසජාණන්සි උපනියම නතර කරලා වේගය අඩු කරලා පෙන්න ඕම් බලපන් දැන් හැම තැනම මෙතන දෙක මැද හිස්තනක් තියෙනවා. ඔය චිත්‍රපටියක් බලන වෙලාවේ ප්‍රොජෙක්ටර් එක හිමීට දීවොත් ජවනිකාවක් වැටෙනවා අන්ධකාරයක් වැටෙනවා. ජවනිකාවක් වැටෙනවා අන්ධකාරයක් වැටෙනවා. වේගෙන් යනකොට අර ජවනිකාවල මිනිස්සු වැඩ කරනා වගේ පේනවා. ක්‍රියාවත් වෙනවා. නමුත් අඩුවෙන් දියුවොත් එක මිනිහෙක්වත් උතන වැඩ කරන්නේ. උතන පේන්නේ පොඩි ආලෝකයක් විතරයි. අන්ධකාරයක් තියෙනවා. ආය ආලෝකයක් එනවා. ඒ අතරමැද පොඩි වෙනස් වීමක් වුණාම හිතෙන් හදා ගන්නවා. ආ මේ මිනිස්සේ අත දිග ඇරියා. අත නැව්වා කියලා. ඒ නිසා ප්‍රොජෙක්ට් එකක් අඩු වේගෙන් දුවන්න බෑනේ චිත්‍රපටිය නරඹන්න බෑ. අපිට පේනවා මේ හිතින් හදාගත්ත කෝලමක් බලන්නේ අර ඒ කෝලම හැදෙන්නේ එක රූප රාමුවක් පෙන්නලා අතරමැද අන්ධකාරයක් පේනවා ඊට පස්සේ රූප රාමුව පෙන්නකොට ඒ දෙක අතරමැද ඇනිමේෂන් එකක් එනවා චිත්‍රපටි බලනකොට කවදාහක්වත් අන්ධකාරයක් දැකලා තියෙනවද කියලා බලන්න අපි ඒකට කැමති නැහැ නමුත් දැනගන්න චිත්‍රපටි බලනවා 150ක් ඉන්නේ අන්ධකාරය අපි දැනගත්තත් නොදැනගත්තත් අර දෘෂ්ටියේ පැවැත්ම නිසා අපිට ඒක පන්නගෙන යනවා ඒක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය තෘෂ්ණාව කරන්නේ ඒක ඒ කඩයිම පෙන්වන්නේ නැතුව කඩ තොල්ල පෙන්වන්නේ නැතුව එයා පෙන්න හදන මේක දිගට යනවා ආනාපානි දිගට යනවා සතිය දිගට යනවා සමාධිය දිගට යනවා ජීවිතේ දිගට යනවා පැවැත්ම කියලා හිත අනින්නේ. නමුත් හැම තැනකදීම සහය දෙවීමක් තියෙනවා. ඒක දැන ගැනීම සතියට බාධාවක් නෙමෙයි. සතියේ ක්‍රියාකාරමක් ක්‍රියාකාරකමක්. සතියේ රංගනයක් සතියේ සූරවීරකමක් සතියේ හුරිබුහුටු හුරිබුහුටි ගතියක් තමයි අරමුණෙන් අරමුණට මාරු කර කර යන්නේ. ඒක හොඳටම පේනවා වම් කකුලේ ඉඳලා දකුණු කකුලට සක්මන් කරනකොට ওই දෙක අතරමැද සතිය මේකෙන් මේකට මාරු වෙනවා අපිට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හැබැයි හොඳටම දන්නවා තැන් දෙකක සතිය පිටවන්න කියලා. ඉතින් අන්න ඒක දැකලත් මේක සතියේ අඩුපාඩුවක් නෙමෙයි අර්ධියාදුවක් නෙමෙයි මේ සතියේ දක්ෂකමක් සතියේ හුරතලයක් ක්‍රියාකාරකමක් කියලා දන්නවනම් අපි මේ මෙතෙක්කල් සංසාරේ නොදැක්ක දෙයක් බලන්න බුදුහාමුදුර අපිට පෙන්ලා දෙන්නේ සතියෙන් සහ නැවතිල්ල වැඩ කිරිල්ලෙන්. නැවතිල්ල වැඩි වෙන්න අරින්ද ජවනිකාවක් ඇවිලි ගාව ජවනිකාව වෙන්න හරි. එතකොට මේ අතරමැද හැම වෙලාවෙම මේ පුට්ටුවක් තියෙනවා. දෙක හේතු කරලා තියෙන්නේ. ඕක දැක්කට පස්සේ අර ලස්සන මේ මැජික් එකක් තියෙන ජීවිතය ආයෙ නොදකින්න බෑ ඕක. අපි දුවන්න ගිහිල්ලා හති හෙලනකොට උනත් පේනවා. කිව්වත් තේරෙනවා ඔය අතරමැද හැම තැනදීම පුරුත්වක් තියෙන කිය. අපි පොතක් කරන එක පැත්තේ පිටකොන්ද දිහා බලනකොට එක යායට තියෙනවා. පිටු පැත්තෙන් බැලුවත් පස්සේ පිටු පිටු එක තුළ තමයි කනකම හැදිලා තියෙන්නේ. ඒකට ඒක පිටු ඇදලා ඇදලා පෙන්නුවොත් යාට පේනවා මේ හැම පිටු දෙකක් අතරමැද මෙහිස්තරක් තියෙනවා. ඒ නිසා අපි බුදුරජාණන්සේ දකින්න ඉස්සලා අපි පිටි පොත්ේ පිට කොන්ද දැකලා තියෙන යායට පේන්නේ. බුදුරජාණන් අනිපත්තර ලැබෙන ඕ බලපන් මේකේ පතුරු පතුරු තියෙන්නේ කියලා. ඒකට බයයි. දැන් අපි ඉඳගෙන මේ ඉන්න දැන පතුරු ගියොත් එහම උඹතරිනවා දැන් යට තට්ටු ලැබෙන වැඩනවනේ. ඉතින් ඒ නිසා අපි කැමති නැහැ මේක පුපුරනවා. හොඳට අත කාලා බලනවා පුපුරලා නැහැ කියලා. හැම මේක හැමතැනම දැනනවත් කවදා හරි මේ බිල්ඩින් එක කැඩෙන එකේ උලංගිරි දැනනවත් ගිහිල්ලා තියෙනවා. ඒක ඉංජිනේර ඕන නම් ඔය බිම බැති බිම බැති බිති දෙක අතර මැද බලන්න උලන් ඉර නෙවෙයි ඕගොල්ලෝ ඇදගෙන වැටෙන සයිස් එකේ ඉර තියෙනවා. පෙන්වනවා මා ගෘහ නිර්මාණ ශිල්පියාට පෙන්වනවා ඉංජිනේරට පෙන්වනවා වැඩ කරන බ්ලාස්ට් පෙන්වනවා ඉතින් මොකද හොරන්නේ කියෝ. මේ කොට නැගිලා හද මේගොල්ලෝ හදේ පස්සේ ඒ දෙන්න බහිනකොට බැඳ පැලිරක් තියෙනවා. ඒ ඕගොල්ලෝ වැටුනොත් එම් පිපට මං උඩ හිටිනවා. ප්‍රශ්නයක් නැහැ. මං වැටුනට ඕගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඕගොල්ලෝ උඩ ඉතින් කොහොම වුණත් පැලිර අපිට පේන්නේ විශාල හානියක්. නාස්තියක් වගේ බුදුජානකගේ සියලු ශක්තිය දවන්නේ උඹලා ඉන්නේ කැඩිච්ච, බොල් වෙච්ච, හිස් වෙච්ච කොම්බයක් උඩ. ඕක නිකන් බොරුවට පිටපැත්තෙන් බල්ලෝක සායංගකා ඉන්න එපා. ආස්වාද ප්‍රසාද දෙක අතරත් කැප් එකක් තියෙනවා. වම දකුණ අතරක් තියෙනවා. ඊට පස්සේ ওই ඉස්සරහ දවසක් කියලා තුන එක ආස්වාසයක් ඇතුලෙන් ගැසි ගැසි ගැසි තමයි යන්නේ. ඒක කඩතොල්ලක් තියෙනවා. දැකපු දවසේ අන්තිමට කිසිම ඉසුබුලන්ඩ චිත්තක්ෂණයක්වත් නොතබ මේක ගොජ දාන ගොජයක් මේක තියෙන්නේ ආසාසෙත් එකයි ප්‍රසආසෙත් එකයි පිම්බීමෙත් එකයි හැකිලිමෙත් එකයි වමෙත් එකයි දකුණෙත් එකයි එතෙන්ට එනකන් අපි අරමුණ ගන්නවා හොඳට සමීපව බලනකොට කොයි අරමුණෙත් තියෙන පෙළන ගතිය තමයි තවන ගතිය තමයි ඒක දැකපු දවසේ තමයි තේරෙනවා ඊටකනේ හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ඒක වෙනස් කරන්න බෑ භාවනා නොකරත් වෙනස් කරන්න බෑ ඊයේත් ඔහොමයි. හෙටත් ඔහොමයි කියලා ලැබිච්ච පුංචි දැනුම කාලයේ දිගේ දේශී දිගේ පැතිරෙන්න පටන් ගන්නවා. ඒ පැතිරෙන සුළු දැක්මක්. ඒ කියන්නේ පෙර දැක්මක් කියලා. ඒකට මම කියන්නේ ඒක දකින්න ලෑස්තිලා යන්න. කියාට පස්සේ තේරෙයි මේ වහලා ලස්සන්ට උපදාලා දුන්නට පැලිර ගියේ දෙයක් මේ පෙන්වන්න හදන්නේ අපිට. උලංගිර ගියේ එකක්. ඒ උලංගිර දැකීම අභාග්‍යයක්වත් අවසනාවක්වත් නෙවෙයි සතියේ සුවිශේෂ කෘත්‍යයක් කියලා බලන බලන හැම තැනම ඒ බින්දෙන ගතිය දැක්කනම් ඇති එක විපස්සනා ලකූම ජයග්‍රහණයක්. එනිසා අන්න එක දක්නාසුළු භාවනා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මා සක්මන් භාවනාවේ යෙදමින් සිටින විට මුලින්ම දකුණු පාදය පොළවේ ගැටෙන විට මේ දකුණු පාදයයි වම් පාදය ගැටෙන විට වම් පාදයයි යනුවෙන් මෙනෙහි කරමි. මෙය දිගටම කරගෙන යන විට සක්මන් කිරීම පියවර 3කින් සිද්ධවනසේ හැඟේ. මුලින්ම পায় වැලි පොළවේ ගැටීම, ඉන්පසු পায় පොළවේ ගිලීම, ඉන්පසු වම් පාදය ඊළඟ පියවර සඳහා එසවෙන බව තේරේ. මෙලෙසින් පියවර කීපයක් මෙනෙහි කරන විට වෙනත් සිතුවිලි පැමිණ සිත ඒ ඔස්සේ යයි. ඉන්පසු ආයාසයෙන් තොරව පාදයේ පොළවේ ගැටෙන බව දැනෙන නිසා ප්‍රීතියෙන් සිටින බව තේරේ. නමුත් මුලින් සිටියාසේ පියවර තුනක් සමාවෙන්න පාදයේ පොළවේ ගැටෙන බව දැනෙන නිසා සිහියෙන් සිටින බවට තේරේ. නමුත් මුලින් සිටියාසේ පියවර තුනකින් සිද්ධවන බවට නොතේරේ. ඔබ වහන්සේ ඊයේ කී පරිදි මූලික අරමුණ ගෙවි යනතෙක් මේ දෙස බැලීමට නම් මූලික අරමුණ ගෙවි යාම යනු කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වාසයට තෙරුවන් සරණයි. මූලික අරමුණ ගෙවි යාම සිද්ධ වෙන්නේ මායාකාරී විදියකට ඇස් නිලංකාර කරලා වක්කාර කරගෙන අසාත්මලා ලක්ෂණ වගේ පෙන්නගෙන. මේ හොඳට මුලමැද ආග නැත්තම් විලුඹ තියෙනවා, එරෙනවා. ඒතකොට අනික් කකුල ඔසවනවා වගේ මේ ජවනිකා රාශියකින් තිබුණේ කොක්කොම් බොඳ වෙන්න පටන් ගන්නවා. ගන්ධී සායන් චිත්‍රයකට වතුර පාරක් වදිනවා වගේ. බුදුනට පස්සේ පේනවා සතිය තියෙනවා. අතර පරිච්ඡේද වශයෙන් වෙන් කරලා දැනගන්න බැරි ගතියක් තියෙනවා. නිකන් හරියට පළතුරු වෙන් වෙන් කපලා එකට දාලා සැලඩ් එක හැදුවට පස්සේ ඒ පළතුරු කාටින් හෝ කෑලි ඔක්කොම පැටලිච්ච නිසා සැලඩ් වෙච්ච නිසා එකින් එක වෙන් කරගන්න බැරි ගතියකට යනවා. ඉතින් ඒක නිකන් කියන්නේ කාලා වමන කෙරුවා වගේ පේන. රුත් සැලඩ් එක කන්න ඉස්සල්ලයි කාලා වමන කෙරුවාම හිතා ගන්න පුළුවන්. කියනවට කැමති නෑ මේ වෙලාව මම හිතන්නේ. අන්න ඒ වගේ අරමුණ නැති වෙන්නේ නෑ. දැන් ඛණ්ඩ ඉස්සල්ලා ෆෘට් සලාඩ් එකක් රාජිකී අමුත්‍තිකට දෙන්න පුළුවන් නේ. නෑදෑයෙකුට දෙන්න පුළුවන් ඒක පූජාවක් නේ. ඔව් කාලා වමන කරපේ මුකුත් වෙලා නෑ. ඒ ඕජාවම තියෙනවා. නමුත් කාට හරි නිකන්වත් කියන්නවත් පුළුවන් දප්පා මේක නම් කාලා වමන කරපු දේ පුළුවන් නම් කාපන් කියලාවත් කියන්න බෑ. එකමයි ඒක නිකන් අරමුණ නැති වුණා වගේ. නමුත් ඕගොල්ලෝ දැකලා තියෙනවද බැල්ලියෝ කාලා ඇවිල්ලා වමන කරලා පැටවුන්න දෙනවා. දැකලා නැතුව ඇති මම හිතන්නේ. මම දැකලා තියෙනවා බැල්ලි නෙමෙයි දෙන්නේ බල්ලා. ඒ දරුවන්ගේ තාත්තත් ඇවිල්ලා කාලා දානශාලාවෙන් කාලා ඇවිල්ලා අර පැටවු ළඟ වමන කරනවා. ඒක අය මොකුත් නෑ අර පැටව දබ දබ දබ දබ දබ ගාලා කාගෙන කාගෙන කාගෙන යනවා. ඒ හිටපු මේ ඉන්දියානු ආමතුරු ඌට නමක් දැම්ම කරුණා කියලා. බල්ලෝ වැඩි කරන්නේ නැහැ සාමාන්‍ය බැල්ලි තමයි කරන්නේ. නමුත් මේ බල්ලගේ තියෙන මොකක්දෝ ගතියක්. Tamange දරුවෝ ළඟට ඇවිල්ලා වමනේ කරනවා. එතකොට අර ඛණ්ඩ ඉස්සලා ආහාරයත් කෑවට පස්සේ ආහාරයත් අතර වමනේදී හරීම අපුල් ගතියක් තියෙන ආන මේක අරමුණට සිද්ධ වෙනවා. මේ හොඳට බලපෑකේ ඉරියා මාර්යාදාවල් මොකක්වත් නැතුව නිකන් ඕක නිකන් අප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. මේක තමයි අරමුණ නැති වෙන්න පටන් ගන්න හැටි. ඒක බොහොම මායාකාරී. ඒක නිකන් ඉන්ද්‍රජාලයක් වගේ. එහෙම නැත්නම් වක්කාර ජනවල සුළුයි. එහෙ නැත්නම් හිත මත් කරවන සුළුයි. ඉතින් එතෙන්දී යෝගාචර බොහෝ විට අතහැරලා දාලා යනවා මට ආනපනෙ පේන්නේ මගේ සතිය කැඩිලා මට සමාධිය නැහැ. මොකද්ද වෙලා තියෙනවයි කියලා පිනිච්ච අරමුණ මේ විදිහට නොපිනී යනකොට දරා ගන්න බෑ. ඒ කියන්නේ බුදුබණ අහලා නැහැ. ලෑස්ති වෙලා ගිහිල්ලා නැහැ. එහෙම නැත්තම් කමටහන සුද්ධ වෙලා නැහැ. සුද්ධ වෙච්ච කෙනා දන්න බලන්නකොට ඒක බොඳ වෙන ගතියක් එනවා. ඒ බොඳ වීම තමයි අරමුණ නැති වෙන්න පටන් අරගන්න දේ. ඒක ਸਰවඥාන්ස කියන්නේ අරමුණේ මේ ලිංග නිමිති ಉದ್ದೇಶ ආකාර අයින් වෙනකොට අරමුණ නැති වුණා වගේ තමයි පේන්නේ. වෙලා තියෙන්නේ අරමුණේ ලිංගේ නිමිත්ත සටහන ಉದ್ದೇಶය නැති වෙනවා. ඒකට අරමුණ නැති වෙනා වගේ පේන්නේ. ඉතින් ඒ කාරණාව භාවනා ඊටාම වැදගත් සම්දිස්ථානයේ පෙරලියක් පරාවර්තනයක් පරිණාමයක්. හරිම අමාරු යෝගාවචරයට ඒක දිහා බැලලා ඒ විදිහට ඒක වාර්තා කරන්න. එයා හිතන්නේ මේ නිදිමතක් ඇවිල්ලා මට එපා වීමක් ඇවිල්ලා නැත්නම් අරමුණ නැති වෙලා ගිහිල්ලා නැත්නම් සතිය නැති වෙලා සමාධිය නැති වෙලා කියලා දඟනවා අර අරමුණු පරිණාමය වීම විපරිණාමයටපත් වීම ප්‍රිමනාප භාවයක ඉඳලා රංජනීය කළ හැකි තැනක ඉඳලා විරංජනීය කරන තැනකට යපත්වීම දකින්න බලන ගිය කෙනාට ලොකු ජයග්‍රහණයක්. ඒක නැති නිසා තමයි මේ ਸੰසාරේ ඉන්නේ. නමුත් ඒක නොදකින්න බලන ගිය කෙනාට වක්කාරයක්. උණක්. අපත් අසාත්මක රෝගයක් වඩටපත් වෙන නිසා ඒක අහලා තියෙනවා. භාවනා කරන්න ඉස්සෙල්ලා ඒක අහලා තියෙන්න ඕනේ. වරද වරද කියලා දවසක මේක ලෑස්තිලා යන්න ඕනේ. ගියාට පස්සේ ඒක එච්චරම කරදර වෙන්න දෙයක් නෙවෙයි. ඒක දැක ගන්න පුළුවන් දෙයක්. අන්න ඒකට මේ බණත් අරගන්න ධර්ම සාකච්ඡාත් අරගන්න බණ භාවනාත් කරන්න. කරලා දවසක ඔක හරි ගියාට පස්සේ අර ආශස් ප්‍රසවාසයේ අතර කඩයිම් දැක්කපු කෙනාට නොදකින්න බැරුවා වගේ ඔක එක දවසක් දැක්කොත් ඊට පස්සේ ඒක නට ආය කවදාකවත් එක නොබල ඉන්න බෑ. කොයි දේ බැලුවත් බලන්න ඉන්නකොට ඒකේ රංජනය කරන ගතිය අඩු වෙලා යනවා. ඒක නිසා ඒක දක්නාසුලෝ භාවනා කරුවොත් එයාට මේ ලෝකෙ පිළිබඳව මොකද්දෝ කලකිරීමක් යනවා. මේ කවුරු මොන જાතියෙන් උලිහිලි පාලා පෙන්වන්න හැදුවත් ඔකේ තියෙන්නේ දෙතිසක් කුණප බව තේරෙනවා. අන්නතර රඟපාන්න ගියාට නවදොරෙන් වැగిරෙන කාර්ලු සහිතව දෙතිස් කුණපයක් ඔකේ තියෙන්නේ වෙන මොනක්වත් නැහැ කියලා තේරෙන පටන් අර ගන්නකොට කුමන නැටුම් කෙලි කවට සිනාදා ඒක ඇති වුණා නම් අපි මේවත් එක වැඩ කරයි නමුත් මෙච්චරම ප්‍රේම කරන එකක් නෑ. අපි මේවත් එක වැඩ කරා බෑ මෙච්චරම ඊර්ෂ්‍යා කරන එකක් නෑ. අපි මේවත් එක වැඩ කරා එච්චරම අපි තෝතෝ වරපල කියලා රණ්ඩු කරන එකක් නෑ. මේ කුණු වෙන ලන්දකට මොන රණ්ඩුද? කියලා ඒ නිසා අන්න එක දක්නාසුලුව බලන එක අරමුණ නැතිවීම බලනවා කියලා තමයි අපි සාමාන්‍ය පොතේ කියන්නේ. විඤ්ඤා අරමුණ නැතිව නෙවෙයි අරමුණ විකෘත වීම. විපරිණාමයටපත් වීම. රූපාන්තරණයටපත් වීම. පෙරලියකටපත් වීම අන්නේ වෙලාවේදී සීමුර්ජා වෙන්නේ නැතුව බලන්න නම් සද්ධාව තියෙනවා. හොඳයි අපි අංගිකා ප්‍රශ්නයට. අවස්ථරයි ගරු ස්වාමින් වහන්සේ මම නාසිකාග්‍රේ සිය තබා වීරියෙන් නානාපාන සති භාවනාවේ යෙදෙන්නෙමි. එසේ යෙදීමේදී හිරිවැටීම් කම්පන සියුම්ව සිරුර හැපීම් යන අත්දැකීම් වලට මුහුණ දී ඇත්තෙමි. මෙසේ සෑම භාවනා කාල කාලඡේදයක් තුලදීම සිරුරේ කුමක් හෝ සිදුවීමක් බලාපොරොත්තුෙන් සිටීම මගේ භාවනාව වැඩිවීමට ඇති බාධාවක් බව මම විශ්වාස කරමි. එසේ නොමැති වූ විට භාවනාවේ අසාර්ථකත්වයක් අලස බවක් ඇති බව මට වැටහි යයි. එය ඔබ වහන්සේ දේශනා කළ පරිදි අදාළ කර්මස්ථානයේ නොසිටීම යන නූපන් අකුසල ධර්මයට ඉඩ දීමක් බව දැනුණද ගැළවිය නොහැකි මෙම අපේක්ෂාවෙන් ඉවත් වෙන්නේ කෙසේදයි ආදුනිකයෙකු මාහට දැහැමි අවවාදයක් ඔබ වහන්සේගේ දෙපා නැමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් කාරණා දෙකක් කියද එකක් අදාළව කියන්න පුළුවන්. එම් භාවනා කරනකොට එපා වීම කියන එක අපේක්ෂා කරගෙන යන්න. එතකොට පළවෙනි ප්‍රශ්නට උත්තරය එකක් මොකද ඔය? රචනෙට උත්තරේ ලැබෙනවා. එපා වීම බලාපොරොත්තු වෙන්නේ. ඒකට කියන්නේ නිබ්බිදා ඥාන කියලා. ඒක විශාල ඥානයක් විපස්සනාවේ. ඉතින් නිබ්බිදා ඥාන මේ ඔක්කොටම තියෙනවා. තිබිලා තියෙන්නේ ද්වේෂ මූලයේ. ඒක ඥානයක් පාටපත් වෙන්නේ ද්වේෂයෙන් බලන්නේ නැතුව මේක ඥානයක් වශයෙන් බලන්න. මේ පාවීම අනිවාර්යම වෙන්න ඕන. ඒකට ගියහම මේ ඒක භවනාට උනන්දුවක් වෙනවා. බලන්න මොනවාරි බලන්න යනකොට භවනා හරියනවා කියලා කියන්නේ එපා මෙහෙම දකින්නවා දකින්න යන. දෙක ඊටාම ආයාසයෙන් වීර්යයෙන් හුස්ම ගන්නවා කියලා ලියලා තියෙනවා පටන් ගන්නකොට. පළවෙනි වාක්‍යෙම තියෙන්නේ ආයාසයෙන් වීර්යයෙන් හුස්ම ගන්නවා කියලා. ඒ ওই භාවනා නොකරන වෙලාවකේ කිසිම ආයාසයක් කරන්න එපා. ආයාසයක් කරපු ගමන් ඉසේකක්කමක් එනවා. හුස්ම විතරයි මේ ලෝකේ තියෙන වීර්යයක් නැතුව කරන්න පුළුවන් දෙ. නිින්දෙදිත් කරනවා, නාන කොටත් කරනවා, වැසිකිලි කරනකොටත් කරනවා. මොකටයි මෙයා තටමන්නේ? ඒ නිසා මම කියනවා භාවනා කියන ගොනනකොට මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ මතර හුත්ම ගන්නවත් තේරෙන්නේ නැතුව යනවා. ඒකත් කියලා දෙන්න වෙනවා කවුරු යහකුරු ගන්නත් ගුරෙක් ඕන කියනවා. අපි තියනවා මේ සතිපාසල කියලා හදාගත්ත චිත්‍රපටියක්. ඒකේ සතිය උගන්වනකොට ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජයතිල කියනවා බුදුජානවන්තී කියලා කියන්නේ එළඹ සිටි 100න් ඉඳ කියලා. එළඹ සිටි 100න් කියලා කියන්නේ මම දැන් මෙතන. ඉතින් එතන කිසිම උපකරණ මොනක්වත් ඕනේ නැහැ. පෑන් ඕනෙත් නැහැ, පැන්තල් ඕනෙත් නැහැ, ඕහෙඩ් oh, ප්‍රොජෙක්ටර්ස් ඕන කරන්නේ නැත මොකක්වත් නැහැ. ඕන කරන හුස්ම විතරයි. ඉතින් ඊට පස්සේ කියනවා මේ හුස්ම කියන එකට හිත නරක කරගන්න ඕන ගමන් නැහැ. තිබුණයි කියලා සතුටු වෙන්නත් එපා නැතුණයි කියලා හිත නරක කරන්න බෑ. හුස්ම සාමාන්‍ය තියෙන එක. ඉතින් මේ භාවනා කරන්න ගියාම වෙනස කරන හුස්මවත් ගන්න බෑ. පව් කියලා හිතෙනවා මට. ඒ දවස්වල බෑ මටත් ওই ලෙඩේ තිබුණ අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා. දැන් නැති නිසා මට හිතෙනවා මේ හුස්ම ගන්න එකවත් බෑ ඒකත් ආයාස කරන්න ගන්න. ඒ ආයස නිසා තමයි ඔය භාවනා කියන්නේ තටමන එකක් කියලා හිතන්නේ කට්ටිය. භාවනා කියලා කියන්නේ රෙජිමෙන්ටේෂන් කියලා නෑ. පටන් ගන්නකොට එහෙම එකක් තියෙනවා. නමුත් කමටහන් සුද්ධ වුණාට පස්සේ වෙන දේ දිහා බලන එකයි තියෙන්නේ. එතකොට කම්මැලි වෙනව ඇත්ත. ඒ කම්මැලිකම අපේක්ෂා කරගෙන යන්නේ. ඒකට උත්තර දෙකයි. එක හුස්මට හිත නරක කරගන්න එපා. හුස්මට හිත වේස ගන්න ඕන එකක් නෙවෙයි. බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ නින්දෙදිත් වෙන එකක්. නාන කොටත් වෙන එකක්. පලානින කොටත් මේක වෙනවා. කොයි වෙලාවෙත් තියෙන අවධානය යොමු කරන එක විතරයි කරන්න ඕනේ. දෙක අනිවාර්යයෙන්ම එපා වීම එනවා. එපා වීම අපේක්ෂා කරගෙන යන්නේ. එතකොට ඒක භාවනා උසස් දියුණුවක් කියලා හිතාන ගියා නම් ඔයලි ඔයලියුම් කාර්යයට හෝ කාර්යයට ඒක තමයි උත්තරේ වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම ආශ්වාස ප්‍රශ්වාස දෙස බැලීමේදී නාසිකාග්‍රයේ ආශ්වාස වාතය වැඩිීමේදී මුල මැද අග ලෙස එය දකිමි. තුනී වන අවස්ථාවේදී ප්‍රශ්වාස වාතයේ නාසිකාග්‍රයේ තෙරපාගෙන පිටමන බව ද හැඟේ. නමුත් ප්‍රාශ්වාසයේ තුනී වන බවට පැහැදිලි හැඟීමක් නොමැත. එසේ වන්නේ ප්‍රාශ්වාසයේ ආශ්වාසයේ තරම් ප්‍රාශ්වාසයේ මට පැහැදිලිව නොදෙනෙන නිසා බව මගේ හැඟීමයි. මේ නිසා ප්‍රාශ්වාසයේ තුනී වන බව හඳුනා ගැනීමට ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඒක අපේක්ෂා කරන්න එපා. තුනි වෙනවා නම් තුනි වෙයි. නැත්නම් ওই විදියට වුණා දිගට ගියොත් තුනි වෙන එක වෙන්න ඉඩ තියෙනවා. ඇයි තුනි වෙන්නේ නැත්තේ කියලා බලන්න පටන් අරගත්තොත් ඒ කලබලේ නිසා මානපණය විසිරෙනවා. ඒ නිසා බුදුචානන්සේ සඳහන් කර තියෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤතා. යමක් යමක් ගැන මඤ්ඤණා කරන්න ගියොත් ඒක ඒ නිසා විකෘතිය බාටපත් වෙනවා. එචාරිත් ප්‍රකෘතියෙන් වැඩ ප්‍රසවාසය දිහා බලන්න ඒ තුනි වෙනවනම් හොඳයි. තුනි වෙන්නේ නැත්නම් ඒත් හොඳයි. ඒ තුනි කරන්න උත්සාහ කරන්න යන්න එපා. එතකොට මේ මේ උත්සාහය නිසාම තුනි වීම නතර වෙනවා. ඒක හරියට මේ බබෙක් හොඳට නිදි කරවගෙන නිදාගෙන යන ගමන් බබාට කතා කරලා ඇහුවොත් බබා නිදාගන්න ඉස්සලා කියලා බුදිය ගන්නකො මුදා බුදිද කියලා ඇහුවොත් මොකද වෙන්නේ? අර නිදාගෙන ඉන්න එක තවත් ඇවිස්සෙනවා. ওই දිගටම ওই නැලවිලි කවි කියන්නේ තොර බබා නිදාගන්නේ. එන්නේ බබාගෙන් සාක්කයක් ඉල්ලන්න යන්න එපා. ඔයා බුදිනකොට මට කියලා බුදින්න බබා කියලා තට්ටු කරලා කතා කරන්න යන්න එපා. වගේ තුනී වෙන බව අවසන්න කිව්වොත් ඇවිස්සෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ බොහොම සුනී, බොහොම සියුම් සාමාන්‍ය බුද්ධිය මෙතන අවශ්‍ය කරන්නේ. එහෙම නැත්නම් මහා ලෝකෝයේ සම්පත්‍ති රෝලීපු වෙන මොනවත් මේකේ නැහැ. තුනී වෙයි ওই විදිහට දිගට නිසක භාවයේ තියෙන්න ඕනේ. නිසකව දිගට කරගෙන යන්න. එතකොට ඒක වෙන්න තියෙන දේ වෙයි. අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට හැඟෙන පරිදි මනා වූ සිහියෙන් යුතුව විනාඩි කිහිපයක් සක්මන් භාවනාවෙන් පසුව පර්යංකයට වාඩි වූ යෙමි. ආසනය මත හොඳින් පට්ටා වී පළමු හුස්ම ගැනීමේ පටන් නාසිකාග්‍රයට හිත යොදවමින් හුස්ම ගැනීම හෙලීම් වාර 100ක් ගණන් කළෙමි. එලෙසම හුස්ම වාර 100ක් බැගින් නොකඩවා දසවරක් ගණන් කරමින් මෙම ක්‍රියාවලිය ඉදිරියට කරන ලදී. ස්වාමින් වහන්සේ අතරමැදදී මුල් වාරසිය තුල පැහැදිලිව කෙනෙක් මට ක්‍රීඩාවට යමු කියා කතා කළත් මා එය හඳුනාගෙන මූල කර්මස්ථානයට හිත යොමු කළෙමි. ඉන් අනතුරුවද හතක් හෝ අට අවස්ථාවක් හිත විසිරුණද නැවත කර්මස්ථානයේ වෙත පැමිණිනි. නිවරදිව ගණන් කිරීමටද මට හැකිවිය. ඒ අතරතුර දිගු හුස්ම රැල්ල, කෙටි හුස්ම රැල්ල, සීතල උණුසුම් හුස්ම රැල්ල හඳුනා ගත්ෙමි. භාවනා අසපුව තුලදී මා හොඳින් සිත සහ කය ස්ථීරව දරා ගත්තේ මේ පය තුල බව හැඟේ. මා සතුටු මනසකින් පසු විය. ශරීරය පහළ කොටස නොදැනී ගියේය. අතපය තිබේදයි බැලීමට පයේ මාපට ඇඟිලි සුලවා බැලුවෙමි. හුස්ම රැල්ල ඊතා සාමකාමීව ඒකාකාරීව ගලා යන අයුරු හිස් අවකාශයක මම අත්ින්දෙමි. මගේ මේ අත්දැකීම යෝගාවචරයක් ලෙසින් තව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ගෞරවනීය නාවියනි ආර්යධම්ම ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේ ඇතුළු පූජනීය මා සංගරුවනට අමා මහ නිවන්සුව ලැබේවා. අද උදේ පාන්දර 2:12ට ආර්යධම්ම ස්වාමීන් අපවත් වෙලා. ඒ නිසා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පින් ඒ ස්වාමීන්ටත්පත් වේවා. කෙසේ නමුත් මේක භාවනා ජීවන සඳහා කරන මේ ගණන් කරමින් කරපු දේ ගණන් නොකර කරන්න පුළුවන් වුණොත් මේක ඉතින් දිනුවා කියයි. අපි ඉස්සර මේ අකුරු කියනට අයන් අල්මයින් මායන් අම්මා කියලා කිව්වා. ඊට පස්සේ අපි වචන දිහා බලලා අම්මා කිව්වා අකුරු අකුරු නොකිය. ඒ වගේ ගණන් නොකරත් ඕක කරන්න පුළුවන් තත්යකට එනවා. අනේ එදාට ඔයිට වැඩි දියුනේ. ඒකට එච්චර ශක්තිය වැය කරන්නේ නැතුව අර ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ මෙනෙහි කරන්නේත් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒව තමයි මේ මේ ආයාසයෙන් පටන් ගත්ත වැඩේ අනායාසයෙන් සිදු වෙනකොට ගණන් කිරීම, මෙනෙහි කිරීම අඩු කරන්න පුළුවන්. ඒක බැරි වුණොත් හරි ගියේ නැත්නම් ආයෙත් ගණන් කරන්න පටන් ගන්නවා. ඒක විසුද්ධි මාර්ගයේ තියෙන ගණනා පුසනා තපනා අනුබන්ධන ආදී වශයෙන් අරමුණක් දැපෙන දමා ගැනීම සඳහා උග වේලාවට ගණන් කිරීමේ ක්‍රමය කරනවා. නමුත් ගණන් කිරීම 10 ඉලක්කමින් ඉහාට කරන්න එපයි. එකේ ඉඳලා 10 කළා ආයකට ගිහිල්ලා ආය 10ට එන එහෙමම කරන්න කියනවා නැත්නම් ඉලක්කම් වල සංකීර්ණතාවයට සතිය බාධා වෙනවා. එනිසා මේ දෙන්න තියෙන උත්තරේ තමයි මේ තනං කරමින් ලබාගත් ආ වූ මේ අත්දැකීම ಪರಿචය මේ දර්ශනය ගණන් නොකර කරන තරමට යන්න අරින්න අවශ්‍ය වුණොත් ගණන් කරන්න නැත්නම් ගණන් නොකර යන තරමට ගියාම Tamanට මේ මෙච්චර ශක්ති වැය නොකර දිනුවෙන්න පුළුවන් බව තව ලකුණු පෙනෙයි. ඒක එක පීවරක් පිළිබඳ උපදේශයක් විතරයි. ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමීනි. තව තියෙන අපිට විනාඩි 15ක් 20ක් විතර කාලයක්. කාට හරි තියෙනවා නම් වෙන අවස්ථාව හැටියට සභාවට ප්‍රශ්න කරගන්න. අපි විශේෂ ප්‍රශ්නයක් නැත්තම් මේ වෙලාව අරගනිමු ඉදිරියට තියෙන සක්මන් සැසිය ආරයට එකතුවක් වශයෙන් සර අපිට විනාඩි විනාඩි පැයකට වැඩි ප්‍රමාණයක් තියෙන සක්මන් කරන අපි තුනට නැවත රැස් වෙනවා මෙතන සාමූහික භාවනාවක් සඳහා ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නිමාසටහන් වෙනවා සම්බන්ධ වෙච්චි. චිරු දිනාටම තෙරුවන් සරණයි.